මගේ ඊළඟ තුන් තුන්වෙනි කැටලොග් ස්වාමීන් වහන්සේ අර විඥානය පිළිබඳව මම ඇහුවේ. දැන් අපි දැන් පටිච්චසමුපාදිත විඥානය කියන වචනේ භාවිත වෙනවා. ඊළඟට මේ පටිපදාන ස්කන්ධය විග්‍රහ කරන තැනත් විඥානය කියන වචනේ පාවිච්චි වෙනවා. දැන් එතන විඥානය මායාවක් විදිහට සඳහන් වෙනවා. විග්‍රහ කරනවා. ඔයගොල්ලෝ ප්‍රතිසන්දි ප්‍රතිසන්දි විඥානයත් ඒ මායාකාරී භවෙහිම එක්තරා කොටසක් තමයි. එතකොට සාමාන්‍ය විඥානය විසින් තමයි මේ මායාකාරී බව නිර්මාණය කරන්නේ. එතකොට නිර්මාණය කරන ලද මායාකාරී භවෙහි එක්තරා ඵලයක් තමයි ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ. එතකොට කම්ම භව දැන් ස්වාමීන් වහන්සේ එතන ප්‍රතිසන්දි විඥානය කියන වචනයට වඩා ප්‍රතිසන්දි චිත්තය කියන වචනය පාවිච්චි කිරීම වඩා ප්‍රතිසන්දිත කියලා කිව්වත් ගැටලුවක් නැහැ. ප්‍රතිසන්දිත කියලා කිව්වත් ගැටලුවක් නැහැ. එතකොට එතනත් අර මායාකාරී ගතිය තමයි තියෙන්නේ. මොකද මායාකාරී බව නිසානේ දැන් මෙතනින් එහාට දිගින් දිගට මේවා නිර්මාණය කරන්නේ. හැබැයි දැන් ප්‍රතිසන්දි විඥානය එතන ජනිත වෙනකොටම ඒ ජනිත වීමත් එක්කම අවශේෂ නාම රූප ධර්මයන් සක්‍රිය වෙන්නට පටන් ගන්නවා මේක නවත්තන්න බැරි විදිහට. ඒ නිසා අපිට මේ මායාකාරී බව හඳුනාගෙන ඒක වළක්වන්න නවත්වන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ අපිට සිහි බුද්ධිය අවදි කරගන්න පුළුවන් තැනකදී විතරයි. අර ප්‍රතිසන්දි විඥානය ඇති වෙන තැනදී අපිට ඒ ඒ ක්‍රියාවලිය නවත්තන්න වළක්වන්න පහසු ඒක ඵලයක් හැටියටයි ගොඩනැගෙන්නේ. එතකොට ඊට පස්සේ ඒක නැවත යලි හේතුවක් හැටියට සක්‍රිය වෙනකොට තමයි අපිට මේක වළක්වන්න පුළුවන් වෙන්නේ. මම ඒකයි කිව්වේ දැන් අර හේතුන්ගෙන් ඵල හට ගන්නකොට ඒ ප්‍රතිඵලය බුදුහාමුදුරන්ටවත් නවත්තන්න බෑ. ඊට පස්සේ ඒ ඵලය යලි හේතුවක් බවට පත් වෙන තැනදී තමයි අපිට ඒක වළක්වන්න පුළුවන්. එහෙමයි. එතකොට ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ పూర్වයේ මායාකාරී විඥානයේහි ඵලයක්. ඒතර ඒ ඵලය අපිට නවත්තන්න බෑ. අර పూర్ව උපාදානයේ තිබුණා නම් මෙතන ප්‍රතිසන්දි විඥානේ ජනිත වෙනවමයි. ඒක නවත්තන්න බෑ. ඊට ප්‍රතිසන්දි විඥානේ ජනිත වෙලා මේක නාම රූප සලආයතන පස්ස වේදනා කියන තරට ආවට පස්සේ අන්න වේදනා කියන තැනින් තණ්හා ඇති වෙනකොට අපිට මේ මායාකාරී ස්වરૂපයක් විසින් නේද මේ தත්වයන්නේ නිර්මාණය කරන්න කියන එක හරියට දැකගත්තොත් එතනින් අපට කඩන්න පුළුවන්. ඒක සමිනෝද සංස්කාර පංච විඥාන කියන තැන එතෙන් එතෙන්දී අර මායා මායාවක් කියන අර්ථය ගැලපෙනවද? සංඛාරපච්ච විඥානං කියලා කියනකොට ওই ප්‍රතිසන්දි විඥානය ගැන තමයි එතන කියන්නේ. වෙනත් විඥානයක් ගැන නෙමෙයි. නෙමෙයි. ඒක ඊළඟ සතියේදී අපි තව ටිකක් ඒ ගැන කතා කරමු. මම බොහොම පැහැදිලි. සාමාන්‍යයෙන් පැහැදිලි කරගත්තා.